මහා සංඝරත්නයන් අවසරයි සදහැවත් පින්වත්නි බුදු කෙනෙකුගේ ධර්මය අපිට අහන්න ලැබෙන දුර්ලභ කාලයක් නිසා දුර්ලභ කාලයක් කියේ පින්වත්නි දැන් ධර්මය නම් දුර්ලභ නැති තරම් අපිට හරි සුලභව ඇහෙනවා හැබැයි මතක තියාගන්න මෙහෙම ඇහෙන කාල දුර්ලභයි. එවැනි කාලයක් අපිට ලැබිලා තියෙන්නේ. බුදු කෙනෙකුගේ ධර්මයේ තුල මේ ලෝකයේ යථාර්ථය සොයා ගන්නවා. අපිට ඒ යථාර්ථය තථාගතයන් වහන්සේගෙනුත් ශ්‍රාවකයන් අතිනුත් අහන ලැබෙනවා. දැන් අදත් අපි එකතු වුණේ ඒ විදිහට මේ ලෝකයේ යම් යථාර්ථයක් ගැන දැනගන්නටයි. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ බුදු දේශනා තුළ අපිට වදාළ මේ ලෝකේ බුදු කෙනෙක් පහළ වුණත් නැතත් ලෝකේ හැමදාමත් පවතින ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාවය තමයි පටිච්ච සමුප්පන්න බව. මොකද්ද? පටිච්ච සමුප්පන්න බව. ඒ කියන්නේ මේ සියලු දේ පින්වත්නි සකස් වෙන යම් හේතුවක් එක්කයි. දැන් අපි උපදිනවා. අපි උපදිනකොට උපදින හේතුව මොකද්ද කියලා අපි දන්නේ නැහැ. මව් කුසින් ඉපදුනා කියන එක විතරක් දන්නවා. උපදින්න හේතුව බුදුරජාණන් වහන්සේ වදාලේ පටිච්චසමුප්පන්න ස්වභාවයට අනුව ගත්තොත් උපදුනේ මොකක් හින්දාද? කර්ම සකස් වෙච්ච නිසයි කිව්වා. මොකද ඉපදීමට කියන්නේ ಜಾති භවපච්චා ಜಾති. භව කියේ කර්ම සකස් වෙනවා. කර්ම සකස් වෙච්ච නිසා ඉපදුනා. එතකොට ඒ කර්ම සකස් වීම නිකන් වෙන එකක් නෙමෙයි. ඒක සිද්ධ වෙන්නේ පින්වත්නි උපාදානය කියන නිසා. උපාදාන පත්‍ය බහුව කිව්වේ ඒකයි. එතකොට මෙන්න මේ උපාදානයක් නිසා තමයි උපදීමක් ඇති වෙන්න කර්ම සකස් වෙන්නේ. එතකොට යම් කිසි කෙනෙකුට පින්වත්නි ඉපදීමත් එක්ක ඇතිවෙච්ච දුකෙන් මිදෙන්න ඕන කෙනා කර්ම සකස් වීම වළක්ව ගන්න නම් උපාදානෙ මිදෙන්න ඕන. ඒතර උපාදානෙ මිදුණා කියන්නේ කර්ම සකස් වෙන්නේ කර්ම සකස් වෙන්නේ නැහැ කියන උපදින්නේ ඉපදුන්නේ නැහැ කියන්නේ යට දුකක් නැහැ. දැන් මේ කාරණා අපිට ධර්මයේ තුලින් ඇහෙනකොට සමහර අයට උනන්දුවක් වෙනවා ආයෙනම් උපාදානෙන් ඉක්මනට මිදෙන්න ඕනේ. බැඳීම් උපාදානය කිව්වෙ මොකද්ද? බැඳීමනේ. පින්වත්නි, ඕකේ දැන් ඔය උපාදාන කිව්ව ගමන් සමහර කෙනෙක් හිතනවා මේ දැඩිව අල්ලා ගැනීම කියලා. එහෙම මේ වචනේ අර්ථකථනය කරනවා. ඉතින් සමහර වහනවා එහෙනම් සන්නහස මේ දැඩි වෙන්න නැති වෙන්න ලාවට අල්ලගත්තම හරි නේද කියලා. උපාදාන කියන දැඩිවල්ලා ගැනීම හින්දා. මෙතන පින්වත් මේ උපාදාන කියන එකේ දැඩිවල්ලා ගන්න කතාවක් නෙමෙයි තියෙන්නේ. උප කියන වචනේ ඒකට අර්ථයක් දෙන්න පුළුවන් පින්වත්නි සමීප වෙච්ච වගේ සමීප බව එහෙනම් ලං වෙලා කියන අදහස එතන තියෙනවා ලං වෙලා ග්‍රහණය වෙන ලං වෙලා බැඳෙන ස්වභාවයක් තමයි මේ උපාදාන කියලා කියන්නේ ඔය උපාදාන පින්වත්නි නැති කරන්න කියලා කියන්නේ බැඳෙන එක නැති කරන්න කියලා බහුතරයක් දෙනා මං කියන්නේ ඔය ධර්මයේ හැසිරෙන්න උත්සාහ කරන බහුතරයක් දෙනා කරන්නේ මොකද්ද තමන් මෙතෙක් පාවිච්චි කරපු වස්තු භෝග සම්පත් වලට තියෙන බැඳීම අත්හරින්න බලනවා. හ්ම්. ඒතකොට මේ බැඳීම කියලා කිව්වට පස්සේ ඒගොල්ලෝ කන බොන එකේ ඉඳලා තමන්ගේ දූ දරුවන්ගේ කෙරෙහි බැඳීම අතහරලා ඒකට සමහරවිට ස්වාමියා කෙරෙහි බිරිඳ කෙරෙහි තියෙන බැඳීම අතහැරලා ඒගොල්ලෝ අර ඈත් වෙන්න උත්සාහ කරනවා මේක උපාදානෙ නැති කරන ක්‍රමය කියලා. නමුත් මතක තියාගන්න ඕක උඩට උඩට බලාගෙන ගියාම පටිසමුපාදේ උඩම තියෙන මොකද්ද? අවිද්‍යාව. අවිද්‍යාව කියලා කියන්නේ මේ ධර්මයේ තුල යථාර්ථය දන්නේ නැතිකමයි. යථාර්ථය දන්නේ නැතිකමම නිසයි කිව්වා මේ සියලු බැඳීම් හටගන්නේ. බැඳීම් නැති කරන්න නම් යථාර්ථය දැනගන්න ඕනද නැද්ද? යථාර්ථය දැනගන්න ඕන. යථාර්ථය දැනගන්නකොට බැඳීම් නිකම්ම නැති වෙනවා. අන්න එතෙන්ටයි කටයුතු කරන්න ඕනේ. මම අද දවසේ ඔබට මේ උපාදාන සම්බන්ධව යමක් කියලා දෙන්න කියලා කල්පනා කළා. පින්වත්නි උපාදාන කියනකොට ඒ බැඳෙනවා කියනකොට අපිට ටක් ගාලා මතක් වෙන්නේ මේ යාන වාහන, ගෙවල් දොරවල්, අඳින පළඳින දේවල් නේ ආභරණ, දූ දරුවෝ, ඥාති හිතයිසි මේ භෝග සම්පත් මෙන්න මේ දේවල් තමයි පින්වත්නි අපිට උපාදාන කියලා අපේ ඔළුවේ තියෙන්නේ. එතකොට මේ උපාදාන කියන දේවල් බාහිරින් ඔය දකින්න දේවල්ම පමණක්ද උපාදානයට අදාළ වෙන්නේ. ඒ ගැනයි අද අපි සාකච්ඡා කරන්නේ. අපිට පින්වත්නි බැඳෙන්න හේතු වෙන දේවල් අතර ඔය බාහිර කියපු භෝග සම්පත්, කාම සම්පත් උපාදානයට එයම පමණක් හේතු වෙන්නේ නැහැ. මොකද හේතුව උපාදාන හතරක් තියෙනවා. මොනවද උපාදාන හතර කියලා අද අපි සාකච්ඡා කරමු. පළවෙනි එක කාම උපාදාන. මොකද කාම උපාදාන. දෙවෙනි එක ditthi උපාදාන. හ්ම් තුන්වෙනි එක සීලබ්බත උපාදාන. හතරවෙනි එක අත්වාද උපාදාන. මොනවද? කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන. ඒතර මේ උපාදාන හතරම පින්වත්නි තියෙනවා. දැන් උපාදාන කිව්වට පස්සේ එහෙනම් අපි ටක් ගාලා හිතන්නේ මේ අදින පළදින කන බොන දරුවෝ ඥාති හිතයිසි මේ සැමියා බිරිඳ මේ ටික විතරයිනේ. අරව ටික ගැන සැලකිල්ලක් නැහැ. සමහර වෙලාවට මේ උපාදානය අතහරින්න කියලා වෙන උපාදානයක් කරලා ගන්න අවස්ථාව අපිට පේනවා. අපි දැන් සමහරලාට පේන පින්වත්නි දැන් කාම උපාදාන කියන එක විස්තර කළ යුතු නැහැ කියලා මම හිතන ඔබ මේ ගැන යම් කිසි වැටහීමක් තියෙනවා කාමයේ කියන එක ගැන දැන් නිතර කතා කරනවා. එතකොට කාමයේ සම්බන්ධව ගත්තා සමහර වෙලාවට පින්වත්නි ඒත කොච්චර උපාදානේ වෙනවද කියනනම් සමහර ලාට ඒ උපාදානේ මත තමන්ගේ කැමති දේ හොයන්න තවත් කැමති දෙයක් නැති කරන්න පුළුවන්. එහෙම ගතිය කාම උපාදානය තුළ තියෙනවා. දැන් අපි හිතමු මෙහෙම තමන්ගේ අම්මා තාත්තා තමන්ට ප්‍රේමනාප කෙනෙක්ද නැද්ද? තමන්ගේ අම්මා තාත්තා කියන්නේ තමන්ට ප්‍රේමනාප දෙයක්. එතකොට පින්වත්නි තමන්ගේ තනතුරු තමන්ගේ රැකියාව තමන්ගේ තියෙන බලය නිලය මේක තමන් කැමති දෙයක්ද නැද්ද මේවත් තමන් කැමති දෙයක් ඊළඟට ඔය දේවල් වලට අමතරව අපි හිතමු තමන්ට තියෙන වාසස්ථානේ තමන්ගේ ඉඩම් කඩම් ටික තමන්ට කැමති දෙයක්ද නැද්ද කැමති දෙයක් දැන් සමහරලාට ඔය කැමති දෙයක් ගන්න තවත් කැමති දෙයක් නැති කරගන්නවා නම් ඒක නිකන් මෝඩකමක්ද නැද්ද ඈ අපි දකින්න සමහරලාට ඒ දේත් කරනවා. හොඳම උදාහරණයක් ගමු මේ කාමයේ ස්වභාවය බලන්න. දැන් අජාසත් ඔය වැඩේ කළාද නැද්ද? මොකක්ද අජාසත් කළේ? අජාසත්තට එතකොට දැන් වස්තු භෝග සහ නිලය මේ තමන්ගේ රජ වෙනවා කියන ඒ නිලය තමන්ට කැමති දෙයක්. ඒතර අජාසත්තට දැන් මේ නිලය ගැනීම සඳහා එයා තවත් කැමති දෙයක් නැති කරාද නැද්ද? මොකද නැති කළේ? තාත්තව නැති කළා. ඒතර පින්වත්නි යම්කිසි කාම සම්පත් ටිකක් ලබා ගැනීමට තවත් කාමයන් ටිකක් විනාශ කරනවා. ඒ විනාශය පින්වත්නි තමන්ට අකුසලයේ පිණිස හේතු වෙනවා නම් ඒ උපාදානය කර්ම සකස් වීම බවට පත් වෙලා උපත සකස් වෙනවා නිරේ. උපත සකස් වෙනවා තිරිසන් ලෝකේ. ඒකයි උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති. දැන් බලන්න අජාසත්තට අර මාලිගාවේ රජ වෙන්න තීච්ච ඕමනාවට පින්වත්නි ඉක්මනට රජ වීමේ අවශ්‍යතාවයට තාත්තා මේ විදිහට හිර කරලා මරලා දැම්මා. නමුත් ඒ මිනිස්යාගේ දැන් ඒ හිටියේ මාලිගාව අදටත් ඉන්දියාවේ තියෙනවා. ඒ මාලිගාව අතරින් අද ගිහිල්ලා තියෙනවා බස් යන පාරක්. හරි? දැන් ওই මිනිස්සු ඔකේ ඒ කාලේ දැනගත්තනේ. මම මේ තාත්තගේ ජීවිතේ නැති කරන්න උත්සාහ කරන මේ කාමේ මේ ගේ කවදා හරි දවසක මේ වගේ තත්වයකට පත්වෙන එක ඒක වෙනුවෙන් මං තාත්තා නැති කරන්න ඕනද කියලා ඒ කාලේ හිතයිද නැද්ද? ඔක දැනගත්තා. ඒකට කොයි දෙෙත් එහෙමයි තත්ත්වේ. අපිට පින්වත්නි එදා එයා ඒ මාලිගාව වෙනුවෙන් කරපු කැපකිරීම එයා තමන්ගේ ආනන්තරි පාප කර්මයක් කරගත්ත කියන ලොකු කැපකිරීමනේ. ඒ කියන්නේ තමන්ගේ ජීවිතේම කල්පයක් පරදුවට තිබ්බා කල්පයක් නිරේ ඉපදීම සඳහා පරදුවට තිබ්බා මොකක් ලබා ගැනීමටද? අර මාලිගාව ලබා ගැනීමට. දැන් අද මාලිගාව යට තියනවද? නැහැ. අද මාලිගාව කාටද? අද ඒක බස් යන පාරක් වුණා කියන එක පොදු දෙපලක් වුණා. එතකොට මෙයාට ඒ තාත්තා නැති කරලා ලබාගත් සැපේ ලැබුණේ අවුරුදු කීයක් වගේද? අවුරුදු අඩුතරමේ 100ක් ලැබුණද? ඈ අවුරුදු 100ක්වත් ලැබුණේ නැහැ. ඒතර අවුරුදු 100ක්වත් ලැබෙන්නේ නැති දෙයකට මෙයා කල්පයක් පුරා දුකක් ආයෝජනය කරගත්ත දුකක් ලබා ගත්තනේ. එතකොට පින්වත්නි මේ කාමයේ ස්වභාවය. කාමයට හිත වැටුණාට පස්සේ සම්පූර්ණයෙන් එයා නිකන් අන්ධෙක් වෙනවා. ඒ නිසා බුදුරජාණන්සේ කාමයට නිකන් අපූර්ව නම් පෙන්නලා තියෙනවා. කාමය කියන්නේ මහා බයක් කිව්වා එක පැත්තකින්. ඊට පස්සේ බුදුරජාණන්සේ තව තැනක පෙන්නවා කාමය කියලා කියන්නේ ගිනි ගොඩක් කිව්වා. කාමය කියන්නේ දුකක් කිව්වා. කාමයට තනිකර නින්දිත වචන බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙනවා. ඒ කාමය කොච්චර සැපයක් උදා කරන දෙයක් කියලා අපි කතා කළත් කාමයේ තුල පින්වත්නි ලැබෙන්නේ කටුක දෙයක්. දැන් බුදුරජාණන් වහන්සේ ඔකට හරි හිතන්න ලස්සන උපමාවක් පෙන්වුවා අපිට. කාමයට එක්ක යම් සැපයක් සොයනවා තමයි අපි. හැබැයි ඒ සැපේ විඳින්න විඳින්න විඳින්න විඳින්න එතන යම්කිසි ආදීනවයකොත් එකතු වෙනවා. හරියට නිකන් බලු පැටියෙකුට මස් කට්ටක් හම්බෙලා උක රහ කර කර හපනවා වගේ කිව්වා. බලු පැටිය මස් කට්ට හපන්න හපන්න බලු පැටියට මොකද්ද වෙන්නේ? බලු පැටියාගේ විදුරු මහ ඔව් කටේ කට තුවාල වෙනවා. අර මස් කට්ට හපන්න හපන්න. හැබැයි තුවාල වෙන්න තුවාල වෙන්න තවත් බලු පැටියට නිකන් ඒකත් රහක් හැටියට දැනෙනවා. ඉතින් තවත් හපනවා. එතකොට බලු පැටියා මස් කට්ට තියාගෙන ඉන්න තාක්කල් බලු පැටියට දුකක්. හැබැයි බලු පැටේ හිතන්නේ මොකක් කියලාද? සැපක් කියලා. ඒ වගේ දැන් ඔය තව කාරණයක් පෙන්නනවා උකුස්සෙක් මස් ඇදලා කරගෙන යනකොට තව උකුස්සු ගොඩාක් එලෝගෙන එනවා. එලෝගෙන එනකොට පින්වත්නි මේ මස් ඇදලා අරගෙන යන උකුස්සා කල්පනා කරනවා මේගොල්ලෝ එලෝගෙන ආවත් මම ලේසියෙන් මේ මස් ඇදලා අතාරින්නේ නෑ මේක මට සැපයක්. මේක මට ලොකු වටින දෙයක්. එහෙම හිතලා මේ උකුස්ස මස් වැදල්ල අරගෙන යන තාක්කල් අර උකුස්ස ටික ඊට පස්සේ මේ උකුස්සව වට කරගෙන මස් වැදල්ල ගන්න pore කනකොට මේ මස් වැදල්ල තියාගෙන ඉන්න උකුස්ස වටෙන්ම තැලිලා වටෙන්ම පීඩාවටපත් වෙලා අන්තිමට මස් වැදල්ලත් අහිමි වෙනවා ජීවිතෙත් අහිමි වෙනවා කියෝ. ඉතින් කාම ඒ වගේ කිව්වා. දැන් බලන්න කාම වෙනුවෙන් පින්වත්නි දඟලලා සමහරලාට මිනි මරලා අද බන්ධනාගාරේ ඉන්න බහුතරයක් දෙනාගත්තොත් එහෙම ඒ බොහෝ දෙනෙක් එක්කෝ යම්කිසි කාමයක් උදෙසා මිනී මරලා යම්කිසි කාමයක් උදෙසා එක්ක හොරගම් කරලා යම්කිසි කාමයක් උදෙසා එක්ක දූෂණයක් කරලා ස්ත්‍රියක් හරි පුරුෂයෙක් හරි දූෂණය කරලා එතකොට මේ විදිහට කාම උදෙසා වෙච්ච දේවල් තමයි කාම උදෙසා යම්කිසි දඬුවම් ලබන ආකාරය බොරුවක් කියලා ඈ එතකොට කාම උදෙසා යම්කිසි ආකාරයකින් මද්ද්‍රව්‍ය අලෙවි කරලා එහෙම නැත්නම් ඒ මත්වතුර අලෙවි කරලා එක්කෝ ඒවා පාවිච්චි කරලා හිරේ දුක් විඳින අයත් ඉන්නවා. ඒතර මේ පංචශීලය කඩාගත්තෙත් මොකක් හින්දාද? කාමෙන් හින්දා. කාම එතකොට පැහැදිලිව පින්වත්නි සැපක් උදා කරනවා නම් එහෙනම් ඇයි ওই විදිහට බන්ධනාගාරවල දුක් විඳින්නේ? ඒ කාමයේ පින්වත්නි වැඩිය කහන්න ගියාට පස්සේ එයාට ඒක සැපක් වෙනවද දුකක් වෙනවද? දුකක් වෙනවා. ඕක තේරුම් ගන්න අපූර්ව උපමාවක් බුදුරජාණන් වහන්සේගේ එක දේශනාවක තියෙනවා නිකම් මේ මේ වගේ එක කුෂ්ඨ රෝගියෙක් පින්වත්නි කුෂ්ඨයක් හැදිලා කහන්නේ මොකක් බලාපොරොත්තු වෙන්ද? අනේ මගේ තුවාලේ සුව වේවා කියන අදහසින්ද කුෂ්ඨ කහන්නේ? නෑ. කුෂ්ඨේ කහන්නේ ඒ කුෂ්ඨ රෝගේ තියෙන කෙනාට සැපයක්ින්ද. යට කහන්න කහන්න සැපයි. එතකොට දැන් මෙයා කුෂ්ඨයෙන් කැසීම කියන දේ මුල් කරලා සැපයක් විඳිනවා නම් ඒ සැපේ කුෂ්ඨය හැදිච්ච නැති කෙනා දකිද්දී යාට පේන්නේ මොකක් වගේද? මේ පුද්ගලයා සැපක් විඳිනවා කියලාද දුකක් විඳිනවා කියලාද? ලොකු දුකක්. ඇයි අර කසනකොට අපිට පේනවා ඒ කුෂ්ඨ කහන එක බලන් ඉද්දිත් අපිට අමාරුයිනේ. බලන් ඉන්න කෙනාටත් දුකක් ඒක. ඇයි අර කුෂ්ඨ දිගේ කහනකොට කකුල තුවාල වෙනකොට ඒක අපිට බලද්දිත් සැහැණ පීඩාවක්. පින්වත්නි අර කුෂ්ඨේ කහලා කහලා කහලා එයා සැපේ විඳි. හැබැයි සැපේ විඳින්න විඳින්න තව තවත් කුෂ්ඨට මොකද වෙන්නේ? අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙනවා. එහෙනම් කහන්න කහන්න වැඩේ වැඩි වෙනවා. ඒකයි කතාව. එතකොට කාමයේ තුලත් පින්වත්නි යම්කිසි සැපයක් අපිට ලැබෙන බව ඇත්තයි. හැබැයි කහන්න කහන්න ඒ සැපේ විඳින්න විඳින්න ප්‍රශ්නේ මොකද වෙන්නේ? දෙක් ගැහෙනවද නැද්ද? දෙක් ගැහෙනවා. දැන් කසාදයක් බැඳගත්තම යම් සැපයයි කිය සැපයි කියලා බඳිනවා කුස්තේ කහනවා කහනකොට කහන කහන වැඩි වෙනවද නැද්ද වැඩි වෙනවා ඉතින් ওই විදිහට හැම තැනම කතාව ඕකයි එතකොට පින්වත්නි මේ විදිහට කුෂ්ඨ කහ කහ ඉන්න මනුස්සයට අපි හිතමු යම්කිසි දවසක කුෂ්ඨ සුව කරගන්න ලැබෙනවා කුෂ්ඨ හොඳට සුව වුණාට පස්සේ මෙයාට සිතක් එයිද අනේ ඉස්සර වගේ කහන්න තිබ්බනම් කියලා හිතක් එයිද එහෙම හිතක් එන්නේ නැහැ කිව්වා එතකොට ඇයි එයා දැන් දන්නවා මොකද්ද? කුස්තේ කහපු එක සැපක් නෙමෙයි දුකක් කියලා එයා දැන් දන්නවා. එදා හිතුවේ සැපක් කියලා. පින්වත්නි මේ කාමය කියන කුස්තේ කහන සැපය කියලා දකින දේ දුකක් කියන එක තේරෙන්නේ ධර්මයේ කෙරෙහි අවබෝධයක් ඇති වෙන්නේ නැති වෙන්නේ. එතකොට මොකද තේරෙන්නේ නැහැ. එතකොට මේ ධර්මයේ තුලට ආපු කෙනා දන්නවා දැන් කුෂ්ඨේ සුව කරගන්න හැටි. ධර්මියත් එක්ක කුෂ්ඨේ සුව වෙච්ච දාට තේරෙනවා මං අර කාමය මේ සැපයක් කරගෙන විඳලා තනිකර මේ වින්දේ සැපක්ද දුකක්ද? දුකක් කියලා දන්නවා. ඉතින් එතකොට පින්වත්නි මෙන්න මේ විදිහට කාමයට උපාදානයක් ඇති වෙච්ච තැන දුකහට ගන්න උපාදාන හේතුවක් වෙනවා. හැබැයි මම මේ කියන්න උත්සාහ කරන්නේ ওই උපාදාන ගැන නෙමෙයි. ඔය උපාදානේ අපි ඕන්තරම් කතා කරන දන්නවා. මේ උපාදානේ පමණක්ද බැඳීමක් වෙන්නේ සසරේ උපතට? නැහැ. තව උපාදාන තුනක් තියෙනවා. ඒ උපාදාන තුන අපි අමතක කරන්න නරකයි. අපි බලමු ඊළඟ උපාදානේ මොකද්ද කියලා. දිට්ඨි උපාදාන දෙවෙනි උපාදාන. දිට්ඨි උපාදාන කියේ මොකද්ද? දෘෂ්ටි ඇති වෙලා තියෙනවා. ඒ දෘෂ්ටියක් ඇති වුණාට පස්සේ එයා යම් අදහසක් මතයක් ඇති වුණාට පස්සේ පින්වත්නි ඒ මතේ ඒ අදහස නිකන් ඒකමයි හරි. ඒකම වෙන්න ඕනේ. එයම තමයි මේ ලෝකයේ වෙන ස්වභාවය කියන දැඩි මතේ දැඩි දෘෂ්ටිය තමයි ditthිය උපාදානයක් වුණා කියලා කියන්නේ. ඒ කියන්නේ ඒ දෘෂ්ටිය එයා ඒ දෘෂ්ටියට ලං වෙලා ඒකත් එක්ක සම්පූර්ණයෙන්ම බැඳිලා. බැඳුනට පස්සේ එයමයි වෙන කිසිවක් නැහැ. දැන් හරි ලස්සන සිද්ධියක් වුණා පින්වත්නි දීගණක කියලා තාපසයෙක් දවසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා මේ උන්නේ බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි මට තියෙනකො හොඳ දෘෂ්ටියක් හොඳ දැක්මක් තියෙනවා කිව්වා. දැන් අපිත් සමහරවිට දැකලා තියෙන ඔය ආයතනවල එහෙම දැක්ම කියලා එකක් කතා කරනව නේද? දැක්ම කියන්නේ යම් දිට්ඨියක්. ඒතකොට ඒගොල්ලන්ගේ දැක්ම ඒකයි. අපි එකිනෙකාට පුද්ගලිකව දැක්මක් තියෙනවනේ. දැන් මේ දීගණකටත් ඒ වගේ යම්කිසි දැක්මක් තිබ්බා. දැක්ම කියන එක දැන් අපි අපේ වචනෙන් කිව්වොත් එහෙම මගේ අදහස මේකයි. එහෙම එකක් නැද්ද අපිට? අපි කියනවා මං මං දරන මතේ මේකයි. මගේ අදහස මේකයි. මගේ තර්කය මේකයි. මං හිතන්නේ මෙහෙමයි. අන්න ඒක තමයි මේ කියන්නේ ditthිය. ඒක උපාදාන කරගත්ත කියන්නේ ඒක දැඩි කරගෙන ඊම වෙන්න ඕනේ කියන අදහසට එනවා. මේ දීඝනකක මොකද්ද තීච්ච දෘෂ්ටි ඔබ හිතන්නේ? මෙයා කියනවා ස්වාමීනි මගේ අදහස තමයි මගේ දිට්ඨිය තමයි මං කිසි දෙයකට කැමති නැහැ. ඒ තමයි මගේ තියෙන දිට්ඨිය කිව්වා. ඒ මනුස්සයාට පේන දේවල් වලට, ඇහෙන දේවල් වලට, දැනෙන දේවල් වලට, හිතෙන දේවල් වලට මනුස්සයා මේ කිසි දෙයකට කැමති නැහැ. දැන් ඒක යාගේ දිට්ඨියක් වෙලාද නැද්ද? දිට්ඨියක් වෙලා. සමහරලාට පින්වත් එහෙම කතාවක් අපිට ওই ධර්මයේ හැසිරෙනවා කියන එකේ කටිනුත් ඇහෙනවා. නේද? සමහරු කියනවා මට මේවා ගැන කිසි කැමැත්තක් නැහැ. මං ඕවා කිසි දෙයකට කැමති නැහැ. මේ කෘත්‍රිම විදිහට කියන්නේ ඒකයි මම මේ කියන්නේ. ඒක අවබෝධයෙන් ධර්මයේ තුලින් දැකලා එහෙම ඇති වෙච්ච එකක් නෙමෙයි. දැන් මෙයා මේ මං ඕවා කිසි දෙයකට කැමති නැහැ මෙහෙමයි කියලා අපි හිතමු කනකොට කවුරු හරි කතා කරනවා කෑම කනකොට මේ එන්න මේ ඔයා කැමති දේක් තෝරලා අරගෙන කන්න කියලා කියනකොට මෙයා මොකද්ද කියන්නේ? අනේ මම ওই කිසි දෙයකට කැමති නැහැ ඔය අහුවෙන දෙයක් කමු. දැන් මේ කැමති දෙයක් කිසි දෙයකට කැමති නැහැ කියන එක නිකන් එයාගේ කතාවක් බවට පත් වෙනවා. ඒක දිට්ඨියක් කියලා තේරෙන්නේ. දැන් මේ දීගණකටත් ඔන්න නිකන් අර ඒ වගේ අදහසක් අහම බුදුරජාණන් ප්‍රශංසා කරයි කියලාද කොහෙද? මෙයා ඉතින් ඒක ඇවිල්ලා හරිය ලොකුවට කිව්වා ස්වාමීනි මම කිසි දෙයකට කැමති නැහැ. ඒක මගේ දිට්ඨිය. ඔබ දන්නවද බුදුරජාණන්ස මොකද්ද වදාළේ කියලා? දැන් ඔබට කවුරු හරි කෙනෙක් එහෙම කිව්වට පස්සේ ඔබ මොකද්ද කියන්නේ? සමහරවිට අපි කියනවා අනේ මට නම් මේවට තියෙන කැමැත්ත නැති කරන්න තව සෑහෙන කාලයක් යයි. අපිට තව කල් තියෙනවා කරන්න. ඔයගේ වනේ අපි කියන්නේ. බුදුරජාණන් වහන්සේ පින්වත්නි මේ පුද්ගලයාගේ ditthිය ditthියක් හැටියට දැක්කා. මේක ditthි උපාදානයක් කියලා දැක්කා. බුදුරජාණන් හරි ලස්සන. ඒක ඒක ඇහෙනකොට hina යන විදිහේ උත්තරයක් දිගනකට දෙනවා. උන්වහන්සේ ඇහුවා දීගණක කිසි දෙයකට කැමති නෑ කියන ඔබේ ඔය මතයට ඔබ කැමති නේද කියලා හෙව්වා. ඈ මම මම ස්වාමීනි කිසි දෙයකට කැමති නෑ කකා ඉන්න මෙයාගෙන් බුදුරජාණන්සේ අහනවා මොකද්ද? ඔය කිසි දෙයකට කැමති නෑ කියලා කියන ඔබේ මතයක් තියෙනවනේ. ඒ මතයට ඔබ කැමති නේද? එහෙමයි ස්වාමීනිකෝ. මම ඒකට බොහොම කැමතියි කෝ. මම ඒකේ තමයි කෝ ඉන්නේ. එතකොට කියනවා එහෙනම් ඉතින් කිසි දෙයකට කැමති නෑ කියන්න පුළුවන්ද? ඇයි ඒ මතේට එයා කැමති නම් කිසි දෙයකට කැමති නැහැ කියන්න පුළුවන්ද? ඇයි ඒ මතේ හරි තියෙනවනේ. එහෙනම් පින්වත්නි එක දෙයකට එයා කැමති අනිත් දේවල් වලට හැර. එතකොට කිසි දෙයකට කැමති නැහැ කියන එයාගේ මතේ යාම බිඳගෙනද නැද්ද? බිඳගෙන. ඒ බුදුරජාණන්සේගේ ධර්මයේ තුලට මේ පැමිණෙන කෙනාට එවැනි දෘෂ්ටි හැදෙන්නේ නැහැ. දැන් අපි දන්නවා සමහරලාට මේ ditthi උපාදානෙ ගියාට පස්සේ මේක මහ පුදුම දුකක්. ditthi upadana හැරි බරක්. සමහර අවස්ථාවල අපිට පේනවා ඔය මේ ලෙදර් වගේ බඩු පාවිච්චි කරන්නේ නැති සමහරව ඉන්නවනේ. ලෙදර් පාවිච්චි කරන්නේ නැහැ. ලෙදර් එකට සමාන දෙයක් මිසක් ලෙදර් වලින් හදලා කියන කිසිම දෙයක් කිසිම විදිහකින් සිරප්පුවක් බෑග් එකක් වෙන කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැති සමහර ඒ දිට්ඨියට බැහැගත්තේ අපිට හම්බෙලා තියෙනවා. දැන් ඒකේ ඒ අය අදහස් කරන්නේ මොකද්ද? මේ ලෙදර් කියන එක තියෙනකොට ඒක සත්ව හිංසාවක්. සත්තුන්ට හිංසා කරලා ගත්ත දෙයක්. ඒ නිසා මං ඕවත් එක්ක නැහැ කියන අදහස. ඒතර ඒක පින්වත්නි අපිට දැන් බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුල වදාලේ තමා විසින් හිංසාවක් කරලා පීඩාවක් කරලා ලබාගත් දෙයක් නම් ඒ තමයි ශ්‍රාවකයා නොකර ඉන්නේ. දැන් මෙතෙන්දී ලෙඩර ලබා ගැනීමට තමා විසින් යම් හිංසාවක් සතෙකුට කළාද? කළා නම් වැරදි. ලෙඩර් කියන එක ඔබ කඩෙන් මිලදී ගත්තා නම් මේක දැන් මේ දික්තිය බැහැගෙන ඉන්න මනුස්සයට මේ දේශනාවත් එපා වෙයි. එහෙනකොට හැබැයි ඒක දික්තියක් කරගන්න නැතුව ඇහුවොත් ඔබට තේරුම් යයි මේ කියන්නේ මොකද්ද කියලා. ලෙඩර් කියන එක ඔබ කඩෙන් මිලදී ගන්නකොට ඔබට හිතෙනවා මෙහෙම දෙයක්. මේක හැදුවේ අපි උදෙසන්. මේක අපි උදෙසා හැදුවට පස්සේ අපි ඒකට යම්කිසි විදියකින් දායකත්වයක් දීලානේ. එහෙම හිතන හින්දා තමයි ඔබ ඒකට අකමැති. එතකොට පින්වත්නි හිතන්න දැන් සමහර වෙලාවට හොර විදිහට නෙමෙයිද අද තනිකර එළවලු පළතුරු හැමදේම හදන්නේ. හ්ම්? හරි හොරයිනේ. ඉදවන්නේත් හොර විදිහට. විකුණන්නේත් හොර විදිහට. එතකොට අපි මේ පළතුරු කනකොට පින්වත්නි අර හොරුන්ට අනුබල දීමක් කරන්නේ නැද්ද? ඈ කරනවා. ඊළඟට ඔබ දන්නවා ඔබ කන හාල් ඇටයක් ගානේ. ඒ හැම හාල් ටිකකටම සෑහෙන කෘෂි රසායනික දේවල් ගහලා සත්තු බොහෝ මරලා තියෙනවා. නේද? එතකොට ඔබ කන බත් ඇටයක් ගානේ අර මරපු ඒ කෘෂි රසායනික ගහලා මරපු සියලු සත්තුන්ට ඒ සත්තුන්ගේ ජීවිතේ මරපු එකට අනුබල දීමක් කරලා කියලා හිතෙන්නේ නැද්ද? ඒ නිර්මාංශයේ දැඩි උපාදානයක් කරගත්ත කෙනා ඒක උපාදානේ මං කියන්නේ. උපාදානේ කරගෙන දැඩිව බැඳිලා ඒකත් එක්ක එල්බගෙනම ඉන්න කෙනාට බත් ඇටි ටික කනකොට ඕක මතක් වෙන්නේ නැහැ. නේ? ඒක එහෙනම් පින්වත්නි මතක තියාගත යුතුයි අපි අපිට මේ ලෝකේ දැඩි මතයකට එල්බ ගත්තට පස්සේ ජීවත් වෙන්නත් හරි අමාරුයි. ඒක ඇල් වතුර ටිකක් ඊට පස්සේ නිවන්න හදනවා. හ්ම් එහෙම සිද්ධ වෙන ස්වභාවයක් තමයි ඔය ලෙදර් කතාව වගේ දේවල් වල තියෙන එක. මම එක උදාහරණයකට ලෙදර් කතාව ගත්තේ. දැන් එහෙම ගත්ත තැන තනිකර යා කෙලෙස් මල්ලක් තියාගෙන ඉන්නේ. මනස තනිකර කෙලෙස් මල්ලක්. ඇයි? සමහරට උන ඔබ හිතන්න ලෙදර් පාවිච්චි කරන කෙනෙක් දකිනවා. දැන් Taman ඉන්නවා දැඩි මතයක මම ලෙදර් වලට සපුරා විරුද්ධයි. එහෙම මතයක ඉන්න තාක්කල් ඒක යාගේ ditthi උපාදානයක් වෙන්නේ කොහොමද? ඒක යාට දුකක් වෙන්නේ කොහොමද? අර ලෙදර් පාවිච්චි කරන කෙනා දැක්ක ගමන් මෙයාට මොකද ඇති වෙන සිතුවිල්ල? ද්වේෂයක් එනවා, ගැටීමක් එනවා. මෙන්න සත්‍යයන්ට හිංසා කරන මෙහිමයි කියලා මෙයාගේ හිතේ ගැටීමක්. ඉතින් ඒකට පින්වත්නි, එයා අර දැඩි මතේ ඉන්න තාක්කල් දෙයක් අල්ලගෙන නැද්ද? ශාසනයේ තියෙන අල්ලා ගැනීම දතහැරීමද? අත්හැරීම. නමුත් දැන් මෙයා අත්හැරීමක නාමයෙන් කරලා තියෙන මොකද්ද? තවත් අල්ලා ගැනීමක්. ඒ නිසා එක දෙයක් අතහැරලා තව දෙයක් අල්ලගන්න එපා. ලෙඩ අතහැරලා මේ <laughs> මොකද්ද අල්ලගෙන තියෙන්නේ? උපාදානයක් අල්ලගෙන. එතකොට පින්වත්නි මෙයාට යන යන තැන පීඩාවක්. ලෙඩර දකින්න දකින්න තැන එක පාවිච්චි කරන කෙනෙක් දකින්න දකින්න තැන පීඩාවක්. දැන් ඔය සෝමහමුදුරු හරි ලස්සන කාරණයක් කියනවා. පින්වත්නි ඔය නිර්මාංශ මතය තුළ දැඩිව එල්බගත්ත කෙනාට ඊට පස්සේ එයා කියන්නේ මොකද නිර්මාංශයේ ඉන්න තාක්කල් අපි මේක කරන්නේ සත්තුන්ට තියෙන මෙත්සිතින්ද. ඒ කියන්නේ යාගේ අදහස මෙත්සිතින්ද සත්තුන්ට මේ විදිහට අපේ ආදරයෙන් හින්දා කරුණාවක් තියෙන හින්දා සියලු සත්වයන් කරේ අපි මෙත්සිත පතුරවන හින්දා තමයි අපි නිර්මාංශ වෙලා ඉන්නේ. ඒ මතය තුල බැහැගත්තු මේ අය කියනවා අර මස් මාංශ කන අඩුතරම් උඹලකට කැලක් කරේ කන කෙනෙක් දැක්කොත් නැත්තම් ඇඟේ මොනවද නටන්නේ? ඈ? ඇඟේ මාළු නටනවා. දැන් එතකොට සියලු සත්වයන් කෙරෙහි මෙත්සිතක් ඇති කරගන්න කියලා මෙයා හදාගත්ත මෙයාගේ ප්‍රතිපත්තිය බොහෝ දෙනෙක් කෙරෙහි මෙත්සිත නැති කරන වැඩක් වුණාද නැද්ද? එතකොට මැරිච් සෝමහාඳුරෝ කියන්නේ ඒකයි මැරිච්ච සතාට මෛත්‍රී කරන බොහෝ දෙනා ජීවත් වෙලා ඉන්න සතාට මෛත්‍රී කරන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මැරිච්ච සතා කෙරෙහි මෛත්‍රී සිත තියාගෙන ඒක කන මිනිසයා කෙරෙහි වෛරයෙන් ඉන්නවා නම් එයාගේ ප්‍රතිපත්තියෙන් ඇති වැඩේ මොකද්ද? එතකොට මෙතනදී පින්වත්නි එකයි අපේ අපිට පේන්නේ දැන් මාළු කන්නේ නැහැ කිව්වට මාළු කන්නේ නැහැ කියන බොහෝ දෙනා ඔළුවෙන් මාළු කනවා. කාගේද මාළු කන්නේ? ඈ මාළු කන කෙනාගේ මාළු කනවා. ඉතින් එතකොට පින්වත්නි ඒ ඒ ප්‍රශ්න ඔක්කොම එන්නේ ඇයි? ඒක දිට්ඨියක් කරලා ඒ දිට්ඨි උපාදානයක් කරගෙන. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල එහෙම දිට්ඨි උපාදානයක් වෙන්නේ නැහැ. ආන්ගේ දිට්ඨි උපාදානයක් නොවන තාක්කල් එයාට එයාට එක සැපයක්. ඔබට බුද්ධ ශාසනය තුළ යම් ප්‍රතිපත්තියක් දුකක් ඇති කරනවා නම් හොඳට මතක තියාගන්න මෙතන යම් වැරදීමක් තියෙනවා. ප්‍රතිපත්තිය තුළ දුකක් ඇති කරන්නේ උපාදානයක් තියෙන හින්දා. දැන් සමහර වෙනත් ආගම් තුළ පවා මේ වගේ දැඩි උපාදාන තියෙනවා. අපි දන්නවා සමහරු සිකුරාදට මොනවද මේ කරන්නේ නැහනේ සමහරු දන්නවා අපි මේ කිරිබොනෝ එහෙම නේද? සිකුරාදට කිරි විතරක් බොනවා. සමහරු සිකුරාදට පළතුරු විතරයි කන්නේ. ඒවා උපාදාන. සමහර කෙනාට බදාදට ඊළඟට සෙනසුරාදට සමහර වැඩ කරන්නේ අඟහරුවාදට සමහර වැඩ කරන්නේ සමහර දර හරි දුකසේ වැඩේ කරගෙන යන්නේ. කරගන්න බැරිකමට කරනවා. ඒ අර ditthi උපාදානයක් කළා. ඒ ජීවිතය තුළ යම් යම් දෘෂ්ටි හදාගෙන දෘෂ්ටි උපාදානයක් කරගත්තාද එය දුකක්. බුදුරජාණන් වහන්සේ වදාළ ඒකයි. අපි උපාදානිකවක මං හිතන් ඉන්නේ අර කන බොන කෑම ටික වාහන යාන වාහන මිල මුදල් මේ කාන්තාවට ස්වාමී පිරිමියා පිරිමියාට කාන්තාව දරුවෝ මේවා තමයි අපිට ඉතින් උපාදාන කියලා. නමුත් මේ ඔළුවේ හදාගන්න ඔය ආකාරයේ මහ උපාදාන කොටක් තියෙනවද නැද්ද? තියෙනවා. ඊළඟට ඔය උපාදානෙටම හොඳට ගැලපිලා එන අනිත් උපාදානෙ තමයි සීලබ්බත උපාදානෙ කියලා කියන්නේ. සීලබ්බත උපාදාන කියන්නේ පින්වත්නි සීල වෘත ගන්න උපාදානයක් හැටියට. එන්න දැන් ඔබ දන්නවා මේ සසරේ සමහර අය දුක දැකලා දුකෙන් මිදෙන්න ඕනේ කියලා යම් යම් ප්‍රතිපත්ති වලට එනවා. බුද්ධ ශාසනය විතරක් නෙමෙයි වෙනත් ආගම් වල දුකෙන් මිදෙන්න යම් ප්‍රතිපත්ති දරනවා. බුද්ධ ශාසනය පහළ වෙච්ච ඒ කාලෙ පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ කාලේ ආගම් ගණනාවක් තිබ්බ බව ඔබ දන්නවා. කැලෑ වනගත වෙලා විවිධාකාර සීල වෘත වලට ආපු. සමහරුන්ගේ සීල වෘත තිබුණා ගවයෝ වගේ ඉන්න ඕනේ එතකොට මේ දුක අඩු වෙනවා කියලා. බල්ලෝ වගේ ඉන්න ඕනේ එතකොට දුක අඩු වෙනවා කියලා. මේ වගේ විවිධ සීල වෘත. දැන් ඒ සීල වෘත අද අපිට බුද්ධ ශාසනය ඇතුළෙත් හදාගෙන තියෙනවා. ඒක ඇතුලේ හදාගත්ත කියලා කියන්නේ ඇයි? සමහර වෙලාවට පින්වත්නි ඔබ මතයක් දරනවා නම් සුදු ඇන්දොත්ම විතරයි සීලයක් තියෙන්නේ. සිල් රකින්න නම් සුදු අඳින්න ඕනේ. මේක සීල වෘතයක් වෙනවා. ඒක මතක තියාගන්න. ඒකෙන් කියන්නේ සුදු අඳින්න එපා කියන එක නෙමෙයි. අල්ලන්නේ අනිත් පැත්තටනේ. ඒකයි කියන්නේ සුදු අඳින්න එපා කියලා කිව්ව නෙමෙයි මේ සුදු අඳින්න සිල් රකින්නකොට ඒක අපි සම්මුතිය ඒක කරන එකෙන් අපිට තියෙන ලොකු අර අනන්‍යතාවයක්. මෙයා අද සිල් සමාදන් වෙලා. ඒ අනන්‍යතාවය. හැබැයි පින්වත්නි යම් කිසි තැනක ඔබට සුදු ඇඳීමේ හැකියාව නැති වෙලාවක සීලයක් සමාදන් වීමේ අවස්ථාවක් තියෙනවා නම් ඒ අවස්ථාව මගේ අරගන්න එපා කියන එකයි කියන්නේ දැන් ඔකට මම එක සිද්ධියක් කියන්නම් බුද්ධ ගයාවේ දවසක් සීල සමාදාන වැඩසටහනකදී මම සීල් සමාදන් කරනකොට එතන ඉන්න පිරිස අතරින් එක්තරා මහත්මයෙක් ඒ සියලු පිරිසත් එක්ක ආපු එක මහත්මයෙක් එතුමා ඉංජිනේර කෙනෙක් මේ ඉංජිනේරු මහත්මයා සිල් සමාදන් වුණේ නැහැ අනිත් අය සිව් සමාදන් වුණා. පස්සේ මම වැඩසටහනින් පස්සේ එතුමාට කතා කරලා ඇහුවා ඇයි සිල් සමාදන් වෙන්නේ නැත්තේ කියලා. අනේ ස්වාමීන් වහන්සේ මම නෝනට කියලා තිබුණා බුද්ධ ගයාවේ සිල් සමාදන් වෙන්න මේ සරමක් ප්ලාස්ටික් කරලා තියන්න කියලා. එයාට ඒක අමතක වෙලා ඉතින් මේ කලිසම් කළුයි ඒ හින්දා මට සරමක් නැහැ එකයි කිව්ව මම සිල් සමාදන් වුණේ නැත්තේ. දැන් එතකොට මෙයාගේ හිතේ තියෙන්නේ සුදු සරමක් ඕනෙමයි මොකක් කරන්නද? සිල් ගන්න. එතකොට දැන් බුද්ධ ගයාව වගේ තැනක සිල් ගන්න ලැබෙනවා කියන්නේ ජීවිතේ හරි වටනවා. මම ඊට පස්සේ දැන් ජීවිතේ කීපාරක් සිල් සමාදන් වෙලා තියෙනවද කියලා. හරි පුදුමයි මට කිව්වා කවදාවත් නැහැ කියලා. කියන්නේ ඒ කටින් අෂ්ටාංග පෝසත සීලේ කවදාවත් කියලා නැහැ. ඒතර මං හිතුවා ඉස්කෝලේවත් ඕක කරේ නැද්ද? සමහරලාට ඉස්කෝලේ සිට සමාදන් වෙනවනේ. මොනවා හරි හේතුවක් එක්ක මගහැරුණලු. මං ඊට පස්සේ මං ඇහුවා සිල් සමාදන් කැමතිද? ඒක අහන්න එපා. සමහරට අකමැත්තක් තියෙනවා නම් බලෙන් ඕක දෙන්න බෑනේ. කරුණු කියන්න බෑනේ. කැමැතිද කියලා හෙවට පස්සේ සන්නහස මං හරිය කැමැත්තෙන් හිටියේ බුද්ධ කෑසිය සමාදන් වෙන්න කියලා කිව්වා. මං කොහොමතුමා මතක තියාගන්න බාහ්‍ය දාරුචීරිය නේ දාරුචීරිය කියලා කියන්නේ කවුද මේ බුද්ධ ශාසනයේ ගිහි ගෙදර ඉඳලා රහත් වෙච්ච කෙනෙක්. ගිහි ගෙදර කියලා කියන්නේ එයා ගිහි කාමවස්තු පරිහරණය කරමින් හිටිය කෙනෙක් නෙමෙයි. නමුත් පැවිදි බව ලබලා තිබුණේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ බාහ්‍ය දාරුචීරියගේ පිරිනිවන් පෑමෙන් පස්සේ කිව්වා එයා පැවිද්දෙක් කියලා. නමුත් පැවිද්දෙක් කියන්නේ මේ වගේ සිවුරු තිබුණේ නැහැ. බාහ්‍ය දාරුචීරිය දාරුචීරිය කියන වචනේ මොකද තිබුණේ? දාරු කිව්වේ දර චීරිය කිව්වේ ඇඳුම. එතකොට දර ඇඳුමක් ඇඳගෙන හිටියේ මෙයා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා දර ඇඳුම පිටින්ම ඒ දර ඇඳුම පිටින්ම ධර්මය මෙනෙහි කරලා ඒ මොහොතේම අරහත්ත්වයටපත් වෙලා සිවුරු හොයන්න යනකොට හරකෙක් කනලා පිරිනිවන් පෑවා. එතකොට හරියාකාර ලෙස ඇඳුමක් සොයා ගැනීම සඳහා යන අතරේ පිරිනිවන් පාවපු මෙයා දැන් පැවිද්දෙක් කියලා බුදුරජාණන් සවදාලා. ඇඟේ තිබුණේ මොනවද? දරකෝටු. එතකොට පින්වත්නි දරකෝටු ටිකක් ඇඳගෙන ඉඳලා අෂ්ටාංග පෝසත සීල නෙමෙයි, දස සීල නෙමෙයි, සාමනීර සීල නෙමෙයි, උපසම්පදා සීල නෙමෙයි සියලු සීල ඉක්මවා ගිය අසේක සීලයට ගියා. අරහත්ත්වය කියන්නේ අසේක සීලෙනේ. අරහත්ත්වය කියන්නේ අසේක සමාධි අසේක ප්‍රඥානේ. එතෙන්ට ගියා මොකක් ඇඳගෙනද? දරකෝටු ටික ඇඳගෙන. ඉතින් ඒකට දරකෝටු ඇඳගෙන පින්වත්නි සීලය අසේක කරගත්තා නම් සම්පූර්ණ හික්මෙන් නැති හික්මිලා අවසාන වෙච්ච ප්‍රබලම තැනට ගියා නම් සීලේ අපිට මේ අටසිල් ටික රැකගන්න බැරිද? සුදු රෙද්දක් තිබුණ නැහැ කියලා මම මේ කාරණාය ටික ටික තේරුම් කරලා එතුමාට පෙන්වලා දුන්නාට පස්සේ කිව්වා සන්නස මම කැමතියි කියලා සිල් සමාදන් වෙන්න. ඉතින් ඊට පස්සේ මම සිල් සමාදන් කෙරෙව්වා. ජීවිතේ පළවෙනි වතාව එතුමා ඒකට සිල් සමාදන් වුණේ බුද්ධගයාවේ බෝධින් වහන්සේ අභියස. එදා දැනිච්ච සතුට කොච්චරද කියන්නේ ඊළඟ අවුරුද්දේ පින්වත්නි වෙසක් පෝය අලලා මෙතුමා තමන්ගේ ආදරණීය බිරිඳකින් අවසරත් අරගෙන දවස් 7ක් එක දිගට අෂ්ටාංග උපසත සීලය ඉඳලා තියෙනවා වෙසක් පොය අලලා ඒ දවස් 7 සම්පූර්ණ නිර්මාංශීත් වෙලා දවස් 7 හොඳට අර ශික්ෂාපද ටික රැකගෙන හිටියා කියලා කියන්නේ මගේ වැඩේ සාර්ථක වෙලා නැද්ද? එතකොට අර ඇඳුම ගැන කතා කරලා කිව්වනම් ආ එහෙනම් සරමක් නැත්ත සමහරලාට දැන් සරම නැත්තම් සිල් ගන්න එපා කියලා කියන ස්වාමීන් වහන්සේලා බිහි වෙලා තියෙනවා වාසනාවකට. ඔය මොකද ඔය ඇඳුම කියලා කියනවා. ඇත්ත ඇඳුම ඕනේ. හැබැයි පින්වත්නි යම් කිසි තැනක බැරිවීමකින් මොකක් හරි අතපසු වීමකින් ඒ පුද්ගලයාට ඒ ඇඳුම නොතිබුණා නම් අපිට ඇඳුමද ලොකු සීලද ලොකු කියන තීරණය ගන්න ඕනේද නැද්ද? මොකද පින්වත්නි ශික්ෂාපද එකින් එක විමසලා බලන්න මේ ශික්ෂාපද ටික රකින්න සුදු ඇඳුම ඕනෙමද කියලා ප්‍රාණඝාතයෙන් වළකින සුදු ඇඳුම ඕනෙමද සොරකමින් වළකින සුදු ඇඳුම ඕනෙමද අබ්‍රහ්මචාරී ජීවිතේ වලකින සුදු ඇඳුම ඕනෙමද? බොරුවෙන් වලකින්න, මත්පැන් නොබී ඉන්න, මේ දවල් 12න් පස්සේ මේ විකාලයට අදාළ ආහාර වලින් වලකින්න, ඊට පස්සේ නටන ගායන වයනකින් වලකින්න, ඊළඟට වටිනා සුඛෝභෝගී ආසන පරිහරණය කරන එකෙන් වලකින්න සුදු ඇඳුම ඕනෙමද? මේ ගැන හොඳින් විමසලා බලුවට පස්සේ සිය සමාදන් වෙන්න දැම්මට පුළුවන් කියන හිත එනවද නැද්ද? එනවා. ඉතින් ඒ නිසා මම මේ කියන්නේ එතකොට නැවතත් ආයෙ කියනවා සුදු ඇඳුම එපා කියන එක නම් ගෞතම හඳුරෝ කිව්වේ නෑ හොඳේ. සුදු ඇඳුම ඕනේ අනිත් බාහිර ඇඳුම් වලින් බැහැර වෙන්න ඕනේ. හැබැයි ওই බුද්ධ ගයාවේ ওই කිව්ව අවස්ථාව වගේ Tamanට වෙන කරන්න දෙයක් ඇත්තෙම නැති තැනකදී Taman අර මතය තුල බැසගත යුතුද? නෑ. ඒ මතේ බැසගෙන ඉන්න කෙනා ඉන්නේ සීල වෘතේකයි. එතකොට සීලේ තියෙන්නේ සුදු ඇඳුම තිබ්බොත්. අන්න ඒ විදිහට සීල වෘත තියෙනවා. සීල වෘතවලට බැසගත්තට පස්සේ වින්වත්නි එයාට ඒක බොහොම උපාදානයක් නිසා දුකක් ඇති කරනවා. සමහරලාට අපි දැකලා තියෙනවා අපේ සමහර ස්වාමීන් වහන්සේලා දැන් සොරකම කියන ශික්ෂාපදෙත් එක්ක තියෙනවනේ සොරකමක් කළොත් උපසම්පදා ස්වාමීන් වහන්සේ නම ඒ ස්වාමීන් වහන්සේට පින්වත්නි ආයි උපසම්පදාවක් නැහැ සම්පූර්ණයෙන් පැවිද්ද අහෝසි. සොරකමක් සිද්ධ වුණොත් එහෙම. අපි දන්න එක්තරා ස්වාමීන් වහන්සේ නමක් හිටියා මේ ස්වාමීන් වහන්සේ මේ ඇවිදිනකොට කකුලේ ගල්ලට ඇලෙනවනේ. මේ ගල්ලට ඇලෙනකොටත් ඕකටත් බයයි. ඒ කියන්නේ දැන් ඇවිද ඇවිද යනකොට කකුලේ ඇලෙන ගල්ලටේ මම ගත්ත නේද? මට අයිති නැති දෙයක් ඒක මම ගත්ත නේද කකුල උස්සනකොට කියලා කුකුස් කරනවා. කුකුස් කර කර ඉඳලා අන්තිමට මොකද උනේ? සිවුරු ඇරලා ගියා. ඇයි දැන් පීඩාවක් නේ මහා මේ හොරකම මං අඩිය තියෙන තියෙන වාරයක් පාස හොරකම් වෙනවා. මෙහෙම බෑ කී කිය කල්පනා කර කර ඕවාගේ උපාදානයක ඉඳලා සිවුරලා ගියා. දැන් එහෙනම් මේ සීලේ මහ වෘතයක් කරගත්තට පස්සේ අන්තිමට ඒක Tamanට දුකක්ද නැද්ද? දුක. ඒවත් උපාදාන. උපාදාන කිව්වට පස්සේ මේ නෝන දරුවෝ සල්ලි භාග ටික විතරක් නෙමෙයි. ඊළඟට පින්වත් මේ දැන් බුද්ධ ශාසනයේ සීලය කියන එක උපාදාන කරගන්නකොට සමහර කෙනෙකුට තියෙනවා දැන් ඔය gedara සිල් සමාදන් වෙන්න බෑ. අෂ්ටාංග උපෝසත සීල. එහෙම මතයක් තියෙන මිනිස්සුන්ගේ. ඇයි හේතුව කියලා ඇහුවොත් එම උපස්ථාන කරන්න කෙනෙක් නැහැනේ. දැන් සමහර වෙලාවට gedara දුව පාඩම් කරනවලු විභාගෙට දුව පාඩම් කරන හින්දා පන්සලට පොය දවසේ යන්න බෑලු. ඉතින් දුව ගෙදර තනියෙන් දාලා. ඒ නිසා එයා සිල් සමාදන් නොවි ඉන්නවා. ඒකට මම ඇහුවා දුව පාඩම් කරන නිසා දුව බලාගෙන ගෙදර ඉන්න එකට ඔබතුමිය ප්‍රාණඝාත කරන්න ඕනේද? දුව බලාගෙන ගෙදර ඉන්නවා කියන එකේදී හොරගම් කරන්න ඕනේද? දුව බලාගෙන ගෙදර ඉන්නවා කියද්දී අබ්‍රහ්මචර්යා කරන්න ඕනේද? දුව බලාගෙන ගෙදරෙද්දී බොරු කියන්න ඕනේද? දුව බලාගෙන ගෙදරෙද්දී මත්පැන් බොන්න ඕනේද? දුව බලාගෙන ගෙදරෙද්දී රැට කන්න ඕනේද? දුව බලාගෙන ගෙදරෙද්දී නටන්න ඕනේද? දුව බලාගෙන ගෙදරෙද්දී සැප ආසනම පාවිච්චි කරන්න ඕනේද? ඔය ඔක්කොටම නෑ නෑ නෑ නෑ කිව්වම ඉතින් එහෙනම් දුව බලාගෙන ගෙදර ඉඳලා ඔය සීල සමාදන් වෙන්න බැරිද කියලා තේරුම් කරලා දීලා මම මතක් කරා මේ විදිහට පින්වත්නි මේ වෘත හදාගෙන මේ සීල රකින්න අර එහෙම ඕනේ මෙහෙම ඕනේ කියලා මහ වෘත ගොඩයි. එතකොට අපිට සමහරලාට වෙන දැන් ගටිකාර කියලා බ්‍රහ්මෙක් බ්‍රහ්ම එයා පැවිදි වෙන්න පින තිබුණා නමුත් පැවිදි වෙන්න අවස්ථාව නැහැ එක හේතුවක් හින්දා. මොකද හේතුව තාත්තයි අම්මයි දෙන්නම අන්ධයි. වෙන කිසිම දරුවෙක් නැහැ. ඒතර අම්මයි තාත්තයි අන්ධ හින්දා පින්වත්නි පැවිදි වෙලා අම්මගේ තාත්තගේ වගකීම පැහැර හරින්න බැරිකම හින්දා ගටිකාරට කොච්චර මහන වෙන හිත තිබ්බත් ගටිකාර මහණුනේ නැහැ. මහන නොවි මොකද කළේ? මෙයා දසසිල් සමාදන් වුණා. දසසීල තුල තියෙනනේ ජාත රූප රජත කියලා එක මිල මුදල් පරිහරණය කතාව. එතකොට මේ මිල මුදල් රන් රිදී මුතුමැණික් ආදීන් පරිහරණයෙන් වැළකීම හින්දා මෙයා මේ ගෙදර ඉඳලා මේ ව්‍යාපාරේ කර දැන් අම්මා තාත්තා ජීවත් කරවන්න යම්කිසි ව්‍යාපාරයක් කරන්නත් ඕනේ. සල්ලි හොයන්න ඕනේ. හැබැයි සල්ලි පාවිච්චි කරන්නෙත් නැතුව මෙයා මේක කළා. කොහොමද කළේ? මෙයා වළං හදන රැකියාව කරන්නේ. වළං හදලා යාට ඕනේ එළවලු නම් එළවලු නිෂ්පාදනය කරන අයට වළං දීලා එළවලු ගන්නවා. හාල් ඕන නම් හාල් නිෂ්පාදනය කරන අයට වළං දීලා හාල් ගන්නවා. මෙයා ඒ විදිහට බොහොම අල්පේච්ඡ ජීවිතයක් ගෙවාගෙන ගියා. දැන් මම ඒ කියන්නේ ගිහි ගෙදර ඉඳලා ජාත රූප රජත ශික්ෂාපදෙත් රැක්කයි හිටියා ඉතිහාසෙ. ඒතකොට එච්චර එහාට රකින්න ඕනේ නැහැ මම කියන්නේ. ඔබට පින්වත්නි අෂ්ටාංග පොසත සීලේ රකින්න කිසිම බාධාවක් නැහැ මොන වැඩ කටයුතු තිබුණත් තමන්ගේ ගෙදර වුණත් මේකෙන් කියන්නේ පන්සලට යන්න එපා ගෙදර ඉන්න කියන එක නෙමෙයි. මොකද මේ හැම තැනින්ම අල්ලන්නේ අනිත් පැත්තෙන්ද මේ කියන්නේ. පන්සලට යන්න අවස්ථාවක් ඇත්තේම නැතිකොට අනේ මං එදා දවසේ ගෙදර හරි මේක කරගන්න ඕනේ කියලා හිතක් ඇති වුණත් එහෙම බෑනේ කියලා හිතන් ඉන්න අයටයි මම මේ කිව්වේ. එහෙම බැරි නෑ. එහෙම පුළුවන්. ඒ වෘතයට බහින්න ඕනේ එතකොට අපිට ඊළඟ උපාදානය මොකද්ද? අත්වාද උපාදානය. දැන් අපි කාම උපාදානය කතා කළා, ditthi උපාදානය කතා කළා. ඈ සීලබ්බත උපාදානේ කතා කරා. දිට්ඨි උපාදානෙ කියනකොට සමහරවිට ඒ දෘෂ්ටිවලදී මම ඉතින් කිව්වේ නෑ ඔය හුණගේ චිච්චික් එක එහෙම. හරිද? <laughs> නේ ඔය විදිහට අපිට සෑහෙන දෘෂ්ටි තියෙනවා. මගේ අදහස ඒකයි. මගේ මතය මේකයි කියලා. ඉතින් අර මම දිට්ඨි සම්බන්ධයෙන් මේ බුද්ධ ශාසනය තුල ඇති කරගන්නා දෘෂ්ටි තියෙනවා. උපාදානෙ වෙච්ච ඒක හානියක්. අත්වාද උපාදාන කියන මේ හතරවෙනි උපාදානේ මොකද්ද? අත්වාද කියලා කියනකොට උතනදී මම සහ මගේ ආත්මේ මගේ කියන උපාදානයක් තියෙනවා. ආන්ගේ උපාදානය තමයි මේ අත්වාද උපාදානය කියලා කිව්වේ. මේක පින්වත්නි අවස්ථා දෙකකින් තියෙනවා. සෝතාපන්න වෙනතුරු සක්කාය දිට්ඨිය තියෙනවා කියලා ඔබ දන්නවනේ. සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? ආත්ම දෘෂ්ටිය. තමා වශයෙන් සලකන ආත්ම දෘෂ්ටිය. ඔන්න ඔය ආත්ම දෘෂ්ටිය සෝතාපන්න වුණාට පස්සේ නැති වෙනවද නැද්ද? නැති වෙනවා. හැබැයි නැති වුණත් මම වෙමි කියන හැඟීම ඔබ හිතන්නේ තවදුරටත් නැහැ කියලාද හිතන්නේ? සක්කාය දිට්ඨිය නැති කළත් වෙමි කියන මාන්නේ තාමත් තියෙනවා සෝවන් වෙච්ච ශ්‍රාවකයාට අනාගාමී වෙච්ච ශ්‍රාවකයාට සකදාගාමී වෙච්ච ශ්‍රාවකයාට වෙමි කියන මාන්නේ තියෙනවා. කියන්නේ මම වෙමි කියන හැඟීම සක්කාය දිට්ඨිය නැති කළත් ආන්ගේ සියලුම හැඟීම නැති කරන්නේ අරහත්ත්වයටපත් වෙනකොට මේක පින්වත්නි තේරුම් ගන්න මම පුංචි උපමාවක් කියන්නම්. ඔබ දන්නවා දැන් බුදුරජාණන් වහන්සේගේ මේ උපමාවක් මේක ඔබ කරන දෙයක් රෙදි හොදනවා නේද? රෙදි හොදනකොට සබන් කුඩු පාවිච්චි කරනවද නැද්ද? පාවිච්චි කරනවා. සමහරලාට පින්වත්නි සබන් කුඩු දැන් නම් හොද සුවඳ වර්ග දාලා සබන් කුඩු හදනවා. නමුත් අතීතයේ ඔච්චරම සුවඳ නැහැනේ ඈ අපි දන්නවා ඉස්සර සබ් රෙදි හොදන සබන් හැටියට තිබුණ එක එක බාර් සබන් නේ ඔයගේ එක එක සබන් වර්ග තිබුණා කියන්නේ තෙල් පාවිච්චි කරලා හදපු සබන් වර්ග ඒවායේ ඒ හැටි සුවඳක් තිබුණද තිබුණේ නැහැ දැන් ඔය සබන් ගාලා රෙද්දක් පිරිසිදු කරලා ගත්තට පස්සේ රෙද්ද පිරිසිදු වුණ බව ඇත්තයි රෙද්දේ තීච්ච ගඳ නැති වෙච්ච බව ඇත්තයි හැබැයි අර සබන් කෑල්ලේ ගඳ එන්නේ නැද්ද? හොඳට හොදලා ගත්තා තාම සබන් කෑල්ලේ ගඳ එනවා. එතකොට ඊට පස්සේ මොකද කරන්න ඕනේ? ඒකට යම්කිසි සුවඳක් ගල්වලා සබන් කෑල්ලේ ගඳ නැති කරගන්නවා. ඉතින් ඒකට තමයි ඊට පස්සේ අර පර්ෆියුම් පාවිච්චි කරන්නේ සෙන්ට් එකනේ සුවඳ විලවුන් ගල්වනවා. දැන් මේ රෙද්ද සුවඳ කරවන්න. දැන් අද එහෙම සුවඳ කරවන්න අපිට අවශ්‍යතාවයක් නැහැ. සබන් කුඩුත් එන්නේ තනිකරම හොඳ හැටි සුවඳකින්. කොයි හැටි හෝ වේවා ඔය විදිහට පින්වත්නි ගඳ නැති කලත් ඉතුරු වෙන ගඳක් තියෙනවා කියලා කිව්වා වගේ. තවත් උපමාවකින් ඔබට ඕක කියනවා නම් අපි හිතමු පිලුණු වෙච්ච මොකක් හරි කෑම පාර්සලයක් ඔබේ බෑග් එකක තියෙනවා අමතක වෙලා. දැන් බෑග් එකේ අමතක වෙලා තිච්ච මේ පිලුණු වෙච්ච කෑම පාර්සලේ පස්සේ දැක්කට පස්සේ ඕක විසි කරලා දානවද නැද්ද? විසි කරලා දානවා. විසි කළාට පස්සේ මේ බෑග් එකේ තියෙච්ච මහා දරුණු ගඳ නැති වුණාද නැද්ද? ඒ බෑග් එකේ තියෙච්ච මහා දරුණු ගඳ නැති වුණා. හැබැයි බෑග් එකේ තියෙච්ච දරුණු ගඳ නැති වුණත් පින්වත්නි බත් පාර්සලෙත් එක්ක ඒ කැම පාර්සලෙත් එක්ක ආපු ගඳ නැති වුණත් තාම බෑග් එකේ ගඳ 100%ක්ම නැති වෙලාද කැම් පාර්සලේ විසි කළා කියලා. කෑම පාර්සලේ විසිකලා කියලා 100%ක්ම ගඳ නැති වෙලා නැහැ. තව ටිකක් ඉතුරුයි ගඳනේ. රොටියක් යම්කිසි පිඟානක තියලා තිබුණොත් එහෙම පිලුණු වෙලා ගඳ ගහන රොටියක් නම් ඒ රොටිය මේ රොටිය විසිකලා තාම පිඟාන ගඳෙන් නිදහස් වෙලා නැහැ. සෝතාපන්න වෙච්ච කෙනා සක්කාය දිට්ඨිය කියන මේ ආත්ම දෘෂ්ටිය සම්පූර්ණයෙන්ම නැති කරගත්තත් වින්වත්නි ඒ පිලුණු වෙච්ච රොටිය විසිකරලා දැම්මත් තාම ඉතුරු වෙච්ච ගඳක් තියෙනවා වගේ අරහත්ත්වයට පත් වෙනකම්ම මම වෙමි කියන හැඟීමක් තියෙනවා. අන්නේ හැඟීම ඒ වෙමි කියන මාන්නේ පින්වත්නි නැති වෙන්නේ අරහත්ත්වයට පත්වීමත් එක්කනම් ඒ තාක්කල් ඉතුරු වෙන්නේ මොන උපාදානෙද? අත්වාද උපාදාන. ඒතර මම මේක නිකන් පිළිවෙල කියන්නම්. සෝතාපන්න වෙනකොට අත්වාද උපාදානෙන් සෑහෙන කොටසක් නැති වෙනවා සක්කාය දිට්ඨිය. සියුම් කොටසක් ඉතුරු වෙනවා. සීලබ්බත උපාදානය සම්පූර්ණයෙන්ම සෝතාපන්න වෙනකොට නැති වෙනවා. ditthi උපාදානය සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඊට පස්සේ සෝවාන් කෙනාට දැන් ඉතුරු වෙලා තියෙන්නේ දෙකයි. මොනවද? කාම උපාදානයි අත්වාද උපාදානෙන් අර ඉතුරු වෙච්ච ගඳ ටික වගේ ටිකකුයි. අනාගාමී වුණාට පස්සේ කාම උපාදානෙටත් මොකද වෙන්නේ? ඒකත් නැති වෙනවා. ඊට පස්සේ ඉතුරු වෙලා තියෙන අත්වාද උපාදානේ අර ඉතුරු චුට්ට විතරයි. අරහත්ත්වයටපත් වුණාට පස්සේ ඒ චුට්ටත් නැති වෙලා යනවා. ඊට පස්සේ දැන් උපාදාන නැතුණා කියන්නේ භවයට මොකද වෙන්නේ? උපාදාන නැතුණා කියන්නේ කර්ම සකස් වීම නම් වූ භවය නැති වෙනවා. භවය නැතිුණා කියන්නේ ජාතියට මොකද වෙන්නේ ඉපදීමට? ඉපදීම නැති වෙනවා. ඔන්න ඔය විදිහට අරහත්ත්වයටපත් වෙනකොට ඉපදීම නැති වෙලා යනවා. ඒ ඉපදීම නැති කරන්න තියෙන උපාදාන වල අපේ ඔළුවට එන අර කන බොන අඳින පළඳින දරුමල්ලෝ ටික ස්වාමියා බිරිඳ පමණක් නෙමෙයි උපාදානේ මේ ධර්මයේ හැසිරෙන්න ගිහිල්ලත් ඔළුවට විවිධාකාර දෘෂ්ටි මතවාද උපාදාන ගොඩ ගහ ගන්නවා කියන එක මතක තියාගන්න ඕනේ. ධර්මයේ හැසිරෙන්න ගිහිල්ලා නැත්තම් වෙන්නේ මොකද්ද? නිර්මාංශි වෙලා ඔන්න උපාදාන ගොඩක් ගහ ගන්නවා. එතකොට නිර්මාංශ නෙමෙයි මම මේ කිව්වේ වරද කියලා. නිර්මාංශේ උපාදානයක් කරගෙන. එතකොට අර විදිහට ලෙදර් උපාදානයක් කරගෙන. ඉතින් ඒ වගේ දෘෂ්ටි ගොඩාක් සීලේ නාමයෙන් සමහර වෙලාවට සත්තු කෙරෙහි අනුකම්පාවෙන් කරුණාවෙන් කියලා මත රාශියක් අපේ හිතට ගොඩනගා ගත්තොත් පින්වත්නි නිවන දුරයිද ළඟයිද නිවන දුරයි ඒ නිසා මේ හැමතිස්සෙම තමන්ගේ හිතේ දැඩි මත එල්බගෙන එයමයි කියන තැනට එන්නේ නැතුව සැහැල්ලු බවකින් ජීවත් වෙන්න උත්සාහ කරන උපාදානයේ ලෙහෙන්නේ එහෙමයි ප්‍රඥාව ඇති කරන්න ඇති කරන්න තමන්ගේ මනස තුළ ප්‍රඥාව ආලෝකය ප්‍රඥා ආලෝකෙත් එක්ක නැති වෙන්නේ මොකද්ද? අවිද්‍යාව කියන අඳුර. අවිද්‍යාව නැති වෙනොත් උපාදාන නැති වෙනවා. දැන් ඔබ නිකන් කියන්න යම් කිසි තැනක අඳුරක් තියෙනවා නම් මේ අඳුර උස්සලා ගෙනහිලා එළියෙන් තියදයි කියන්නේ. අපිට එපා මේ අඳුර කියලා අඳුර උස්සලා විසි කරලා දාතයි කියන්නේ. එහෙම විසි කරන්න පුළුවන් එකක් නෙමෙයි අඳුර කියලා කියන්නේ. අඳුර නැති කරන්න නම් මොකද කරන්න ඕනේ? ආලෝකයක් ගේන එකයි. මේ ධර්මය අවබෝධ නොවීම නිසායිකෝ මේ උපාදාන තියෙන්නේ. ඒ ධර්මය අවබෝධ නොවීම කියන්නේ අවිද්‍යාව. ඒක අඳුරක් කිව්වා. ඒක ඝන අඳුරක් කිව්වා. ඒර අවිද්‍යාව කියන මේ ධර්මය අවබෝධ නොවීම කියන ඝන අඳුර පින්වත් උසල විසි කරන්න පුළුවන් එක නෙමෙයි. අඳුර නැති කරන්න අපි කෝ ආලෝකේ ගේන්න ඕනේනේ. එහෙනම් අවිද්‍යාව කියන අඳුර නැති කරන්න මොකද්ද ගේන්න ඕනේ? ආලෝකයක්. මොකද්ද ආලෝකේ? ප්‍රඥාලෝකේ. ප්‍රඥා ලෝකය කියලා කිව්වේ මේ ධර්මයේ ඔබ අහන්න අහන්න විමසන් විමසන් ඔබට ඇති වෙන අවබෝධය. ඒ ධර්මයත් එක්ක ඇති වෙන ප්‍රඥාවමයි පින්වත්නි ඔබේ අඳුර කියන අවිද්‍යාව නැති කරලා ඔය උපාදාන නැති කරලා දුකෙන් මිදෙන්න උපකාරී කරන්නේ. එනිසා ඔබට කරන්න තියෙන්නේ බාහිර දේවල් අත්හැර මට ඔය කිසිවක් එපා කියලා કૃත්‍රිම විදිහට උපාදානයෙන් මිදෙන්න උත්සාහ කරන එක නෙමෙයි. ඔබ පරිහරණය කරන ඔබ ඔබේ විවාහ ජීවිතයේ ඔබේ දරුමල්ලෝ ඒ දේ එහෙම්මම තීච්ඡාවේ ඒක ගැන හිතන්නේ නැතුව ප්‍රඥා ආලෝකය ඇති කරගන්න එතකොට අවිද්‍යාන්ධකාරය නැති වෙලා තමන්ම දන්නේ නැතුව තමන්ගේ මේ උපාදාන වලින් මිදෙන්න පුළුවන්ද නැද්ද මිදෙන්න පුළුවන් කරන්න තියෙන එක දෙයයි ප්‍රඥාව දියුණු කරන එක විතරයි ඔබ සියලු දෙනා තුළ ප්‍රඥාව දියුණු වෙනකොට මේ උපාදානයන්ගේ මිදීමේ ශක්තිය සැමට සැලසෙනවා ඒ සියලු දෙනාටම ඒකාන්තයෙන්ම ප්‍රඥා ලෝකයෙන් මේ උපාදානයන් අත්හැර ගන්නට උපාදාන අත්හැරීමෙන් සියලු දුකෙන් මිදෙන්නට වාග්ය වාසනාව සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු